සංහා ජනීති පුරිසං චිත්තමස්ස විධාවති සත්තු සංසාරමාපාදී දුක්ඛමස්ස මහභයං සතු සතු සතු ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මා පින්නතුන්ද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වටිනා වැදගත් ධර්ම කාරණාවක් පිළිබඳව විස්තර කර දෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ. සූත්‍රේ නම පඨම ජනේති සූත්‍රය. ඔන්න හොඳට මතක තියාගන්න බණ වුණාට පස්සේ මම අහන ඕනවාද කියලා ඒක කියන්න පුළුවන් එන්ටෝ. පඨම ජනේති සූත්‍රය. පඨම කියලා කියන්නේ පළවෙනි කියන එකයි. ජනේති කියලා කියන්නේ උපදවනවා කියන එකයි. ඉපදවීම පිළිබඳව කියපු පළවෙනි සූත්‍රය. සාමාන්‍යයෙන් පඨම කියන පළවෙනි කියන වචනේ යොදපු ගමන්ම අපිට ගම්ම්‍ය වෙන්න තේරෙන අනිත් අදහස තමයි එහෙනම් මේ සම්බන්ධව කියපු දෙවන සූත්‍රයකුත් තියෙනවා කියන්නේ. ဒုတိ ය ජනේති සූත්‍රය කියලා සූත්‍රයකුත් මේකට පස්සේ තියෙනවා. ඉතින් අද කියලා දෙන්නේ පඨම ජනේති සූත්‍රය. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කොටයි දේශනා කළේ. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියා. දැන් ජේතවනාරාමය කියලා කිව්වහම අපි එක සැරේටම කියන්නේ සිංහලෙන් කියන්නේ කොහොමද කියලා කිව්වොත් ජේතවනාරාමයේ සිංහලෙන් කියන්නේ කොහොමද කියලා කිව්වහම ගොඩක් අය කියනවා දේවරම් වෙහෙර කියලා. එහෙම කියන්නේ නේද? දේවරම් වෙහෙර කියන එක කියන්නේ බුදුහාමුදුර වැඩ හිටපු කුටියට කියන නම. දේවරම් වෙහෙර. ගන්ධ කුටියට කියන තවත් විශේෂ නමක්. ඒක දිව්‍ය රම්ම්‍ය විහාරය කියන වචනේ සිංහල වචනේ තමයි දෙව් රම් වෙහෙර කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ දිව්‍ය රම්ම්‍ය විහාර දෙව් රම් වෙහෙරේ බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට එක්තරා මධ්‍යම රාත්‍රියක දෙවියෙක් පැමිණියා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහන්න. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දෙවියන්ට ප්‍රශ්න තියෙනවා. ඒ අස්ස ඔයත්තන්ගේ ප්‍රශ්න දෙවියන්ට දාන්න ගියාම දෙවියන්ට තවත් ප්‍රශ්න. ඒ නිසා දෙවියන්ට අනුකම්පා කරලා අනවශ්‍ය ප්‍රශ්න කියන්නේ නැන්න එපා. පුළුවන් තරම් මේ ධර්මයේ තුලින් බුදුහාමුදුරගේ ධර්මයේ තුලින් මේ ප්‍රශ්න විසඳා ගන්න උත්සාහවත් වෙන්න ඕන. අනිත් එක බලන්න අද කාලේ ගොඩාක් අය දෙවියොන්ට ගිහිල්ලා කියන්නේ මේක එක ප්‍රශ්න විභාග පාස් කරලා දෙන්නයි රස්සාව උසස් වීමක් ලබා දෙන්නයි. එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනාට කරදරකාරයෙක් හිණයක් ගස්සවන්නයි. නේද? ඕකට තමයි ගොඩාක් කාලවට දෙවියෝ ගාවට ගිහිල්ලා කියන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු දෙවියෝ ඇවිල්ලා ඉතාම වටින දාර්ශනික ප්‍රශ්න අහලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් ප්‍රශ්න අහන්නේ Tamanට ගැටලුවක් ඇති වුනහම විසඳ ගන්න. සමහර අය ප්‍රශ්න අහනවා Tamanටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති දෙලොවටම වැඩක් නැති ප්‍රශ්න අහනවා. ඒවයින් මිරිකි මිරිකි ඉන්නවා. දැන් අපේ ගැඹුරු ප්‍රශ්න ගත්තාම දැන් සමහර අය මැරිලා පහව උපදිනවාද ඔය ආදි වශයෙන් එක එක පුනර්භව තියනවාද ඔය වගේ ප්‍රශ්න නහන්නේ හැබැයි බහුගේ දවස්වල මම ඇමරිකාවේ විදේශ සංචාරයක යෙදුනා එහෙදි සමහර විදේශිකයන් ඇමරිකන් ජාතිකයන් ඇවිල්ලා අහන්නේ ඒ අයට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ඒක කොහොමද බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් විසඳගන්නේ කියලා. ඒ අය සමහර වෙලාවට ප්‍රසිද්ධියේ මහන සමහරව අප්‍රකටව වෙනම ඇවිල්ලත් අහනවා. මොනවද අහන්නේ? මට හරියට කේන්ති යනවා. මේ කේන්තියේ හින්දා මං ගොඩාක් රණ්ඩු වෙනවා. gedara අය නුරුස්සන ස්වභාවයෙන් ඉන්නේ. මට අනිත් අයගේ වැඩ පෙන්නන්න බෑ ගැටෙන්න යනවා. මං කොහොමද ඒක ධර්මයෙන් විසඳගන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ ගොඩක්. ලංකාවේ මිනිස්සුන්ට එහෙම ප්‍රශ්න තිබුණාට ඒව විසඳගන්න උවමනාවක් නැහැ. ලංකාවේ මිනිස්සු ගොඩාක් අය ඒවා විසඳ ගන්න එක පැත්තක තියලා මස් මාළු කන එක පවුද පරලෝසපත් නැහැ කොහොමද පින් අනුමෝදන් වෙන්නේ ඔන්න ඔය වගේ නිකන් හදාගත්ත ගතානුගතික ප්‍රශ්නාවලියක් තියාගෙන මෛත්‍රී බුදුහාඳුරු බුදු වෙනකම් ওই ප්‍රශ්න හායි නේද ওই ප්‍රශ්න වලට අනන්ත උත්තර දීලත් ඇති ඒවයින් සෑහීමටපත් වෙන්නේ නැතුව ගොඩාක් අය ඒවාම යලි යලිත් අසමින් ඉන්නවා. ඊට වැඩිය පින්නතුනේ Tamanට ආධ්‍යාත්මික දියුණුවක් සලස ගන්න නම් තමා තුල තියෙන දුර්වලතා හඳුනාගෙන අන්න ඒ දුර්වලතාවලට ගැළපෙන විසඳුම් ධර්මයෙන් හොයාගන්න බලන්න. එහෙම හොයාගෙන ධර්මයේ සජීවීකරණය කරගන්න. ධර්මයේ තමන්ගේ ජීවන රටාව බවට පත් කරගන්න. ලයිෆ් ස්ටයිල් එක කරගන්න. එහෙම වුණාම තමයි ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා තමයි Tamanට එදිනෙදා ඇතිවන්නා වූ යම් කිසි ගැටලුකාරී ස්වභාවයන් තියෙනවා මානසික ප්‍රශ්න තියෙනවා ඒවා ධර්මානුකූලව විසඳාගෙන ජීවිතේ බොහොම සාර්ථක කරගන්න. ඉතින් අන්නේ සඳහා තම උත්සාහවත් වෙන්න ඕන. දෙවියොත් ඇවිල්ලා යම් යම් ප්‍රශ්න අහනවා. සමහර දෙවියෝ ඉතාම වැදගත් ප්‍රශ්න අහනවා. ඉතින් එහෙම දෙවියෙක් අහපු වැදගත් ප්‍රශ්න කිහිපයක් තමයි මේ මා ප්‍රකාශ කරපු මාතෘකාවට අදාළ ගාථාවේ සඳහන් වෙන්නේ. ඉතින් මේ దేవතා බුදුහාඳුරංගට ඇවිල්ලා අහපු ප්‍රශ්නේ තමයි කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවතේ කිංසු සංසාර මාපාදී හිංසු තස්ස මහ භයං කියන ප්‍රශ්න හතර. ප්‍රශ්න හතරක් තියෙන මේ ගාථාවේ. පළවෙනි ප්‍රශ්නේ තමයි කිංසු ජනේති පුරිසං. මෙතන පුරිසං කියන වචනේ පුරුෂයා කියන එක යොදලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලටම. සත්වයා කියන අදහසින්. දැන් උදාහරණයකට ගත්ත දරුවා කියලා ගත්තාම අපි දූල පුතාල ඔක්කොටම පොදුවේ පාවිච්චි කරන වචනයන්නේ නේද? අන්න ඒ වාගේ පුරුෂයා කියලා කියන්නේ මෙතන පිරිමියා කියන එකම නෙවෙයි. මෙතෙන්දී අදහස් කරන්නේ සත්වයා කියන එක. එතකොට දැන් මේ දෙවියාගේ ප්‍රශ්නේ මොකද්ද? මේ ලෝකේ සත්වයා කවරකු විසින් උපදවනු ලබනවද? දැන් අපි දන්නවා අම්මල තාත්තලා විසින් අපේ උපදවනවා කියන එකනේ සාමාන්‍ය සම්ප්‍රදාය. නමුත් ඊට වැඩිය ගැඹුරක් තියෙන නිසා තමයි දෙවියා ඇහුවේ මේ ලෝකේ සත්වයා කවරෙකු විසින් උපදවනු ලබන වාද කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති එහෙම ඉපදිච්ච පුරුෂයාගේ කුමක් ඔබ මොබ දුවනවාද ඔබ මොබ කියන්නේ මොකද එහා මෙහා යනවා සත්වයා කවුරුන් විසින් උපදවනු ලබනවද? එහෙම ඉපදිච්ච පුරුෂයාගේ කුමක් එහා මෙහා දුවනු ලබනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ චින්සු සංසාර මාපාදී. කවරෙක් නම් සංසාරයට පැමිණියාද? සසරට පැමිණෙන්නේ කවුද? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නය කෙන්සු තස්ස මහභයං. එහෙම සංසාරෙට පැමිණිලා ඉන්න කෙනාට තියෙන මහත්ම භය. ලොකුම බය මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්න හතර. බලන්න කොච්චර වැදගත් ප්‍රශ්නද කියලා නේද? හරියට දැන් ඊටාම දාර්ශනික ගැඹුරු ප්‍රශ්න හතරක් මේ හැවුවේ. පුරුෂයාව සත්වයාව කවුරුන් විසින් උපදවනු ලබනවාද? එහෙම උපදවනු ලැබූ පුරුෂයාගේ කුමක් ඔබ මොබ දුවනවාද? අන්න ප්‍රශ්න දෙකයි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි කවරෙක් සසරට පැමිණියේ වේද එහෙම සසරට පැමිණි කෙනාට ලැබෙන මහත්ම ලොකුම බය මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්න හතරේ හො. එහෙම අහපු ප්‍රශ්න හතරට බුදුහාමුදුරු උත්තර දෙනවා. තණ්හා ජනේති පුරිසං මේ ලෝකයේ සත්වයා උපද්දවන්නේ කවරක්ද? තණ්හාවයි. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට හිතන්නේ මේ ලෝකේ පුරුෂයා උපදවන්නේ කවුද? සත්වයා උපදවන්නේ අම්මයි තාත්තයි කියලා තමයි ගොඩක් අය හිතාගෙන නේද? අම්මයි තාත්තයි ඉපදෙන්නට දායක වෙන බව ඇත්තයි. හැබැයි හරියට ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් සත්වයා උපදින්නේ සත්වයා උපදින්නේ තණ්හාව නිසා. ඇයි අම්මයි තාත්තයි නැතුව සත්වය උපදින්නේ නැද්ද? හිතලා කියන්න බලන්න. අම්මයි තාත්තයි නැතුව සත්වය උපදින්නේ නැද්ද? උපදිනවා. ඕපපාතික සත්වය. නේද? වැඩි හරිය සත්වය අම්මා තාත්තා නැතුව උපදිනයි. ඔයත් දන්නවා මේ ලෝකේ සත්වය උපදින ආකාර තියෙනවා කියද්ද? හතරක් තියෙනවා. මොනවද ආකාර හතර? පළවෙනි එකට කියනවා අණ්ඩජ, දෙක ජලාබුජ, තුන සංසේදජ, 4 ඕපපාටි. අණ්ඩජ කියන්නේ මොකක්ද? අණ්ඩජ කියන්නේ බිත්තර වලින් උපදින සත්ත්ව. බිත්තර වලින් උපදින සත්ත්වයන්. ඔය කුරුල්ලෝ, හූනෝ ආදී වශයෙන්. ජලාබුජ ජලාබුජ කියන්නේ ජලය ඇසුරෙහි උපදින සත්ත්වය. කවුද ජලය ඇසුරේ ඉන්නේ? මාළු නෙවෙයි. මාළු බිත්තරනේ. ආ? මිනිස්සයෝ, හරක්, අලි, ඒ වගේ වෝට බෑග් එකේ උපදින අයට තමයි ජලාබුජ කියන්නේ. තුන්වෙනි කටියට කියන සංසේදජ. සංසේදජ කියන්නේ වහන්සේද කියලා කියන්නේ ඔය කුණු ජරාවවල තියෙන තැන්වල අපවිත්‍ර තැන්වල විතරක් නෙවෙයි ඔය ඉදිච්ච පළතුරු වල peer ඊළඟට පැපොල් වගේ පළතුරු තියෙන ඒවා ඉදුණ වැඩි වුණාම මොකද වෙන්නේ? ඒවයි පණුව වගේ සත්තු හට ගන්න. අම්මල තාත්තල නැහැ නේද? මේ ඉබේ එතනත් ඒවා අර මඩ ජරාව සහ අර පළතුරු ආදී මත හට ගන්නවා. එතකොට ඒ වාගේ අයට කියන්නේ සංසේදජ දැන් දැකලා ඇති ඔන්තර ජරා ගොඩවල් වල විතරක් නෙවෙයි පළතුරු වල නේද? මොකද මේ පළතුරු ගැන මම වැඩිම කිව්වේ මේ සංසේදජ පළතුරු නිතර දානෙට හම්බ වෙනවා. <laughs> ඉතින් කෙසේ වෙතත් ඊළඟට සත්‍යය පහළ වෙන ක්‍රමය තමයි මොකද්ද? ඕපපාතික ඕපපාතික කියන්නේ ඉබේ පහළ වෙන. කවුද ඉබේ පහළ වෙන අය? දේවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, പ്രേතයෝ, පිසාචයෝ, නිර්සත්ත්වෝ ඔක්කොම ඕපපාතිකයි. මේ යාලට අම්මල තාත්තල නැහැනේ. නේද? සාමාන්‍ය අම්මා තාත්තා කෙනෙක් විසින් උපද්දවන අය නෙවෙයි ඒ කට්ටිය. ඉපදුනාට පස්සේ අම්මා තාත්තා කියා ගන්න පිරිසක් ඉන්න බව ඇත්තයි. නමුත් අම්මා තාත්තාගේ දෙදෙනාගේ එකතු වීම තුල උපදින සත්වය නෙවෙයි. එහෙනම් අන්න ඒ සියලුම විදිහට ආකාර හතරට උපදින සත්වයන්ට පොදු ප්‍රශ්නයක් තමයි ඇහුවේ. මොකද ප්‍රශ්නය මේ ලෝකයේ සත්වයා උපද්දවන්නේ කවරක්ද කියලා. එහෙම අහපු ප්‍රශ්නෙට බුදුහාඳුරු දීපු උත්තරය මොකද්ද? තණ්හා ජනේති පුරිසං. මේ ලෝකයේ සත්වයා උපද්දවන්නේ තණ්හාවයි. ඒ කියන්නේ මොකද්ද? තණ්හාව නැත්තම් තියෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. කාගේ හිතේ තියෙන තණ්හාව නිසා. තමන්ගේ හිතේ තියෙන තණ්හාව නිසා. නේද? එහෙනම් අල්ලපු ගෙදර එක්කෙනාගේ හිතේ තියෙන තණ්හාව නිසා අපි ඉපදෙනවා. එහෙම ඉපදෙන්නේ නැහැ. නේද? අපි ඉපදිලා තියෙන්නේ අපේ හිතේ තියෙන තණ්හාව නිසායි. ඒතර අපේ හිතේ තියෙන තණ්හාව නිසා නම් අපි ඉපදුනේ උපදින එකට වග කියන්න ඕන කවුද? අපිමයි. නේද? ඒ ඉපදීම නිසා දුක් විඳින්න වුණා නම් ඒ දුකට වග කියන්න ඕන කවුද? ගොඩක් අය ඉපදුනාට පස්සේ අම්මටයි තාත්තටයි බනන යාළට උණු කමට මා ඉපදුනා අන්තිමේදී මා බලාගන්නේ නේ. ඔය ආදී වශයෙන් බොස් කියලා ගැටෙන්න පැටලෙන්න යනවා. ඒ හරියට ධර්මයේ දන්නේ නැති නිසා. එතකොට පින්වත්නි අම්මට තාත්තට උවමනාවක් තිබ්බත් මේ ලෝකේට අපට සමහර වෙලාවට එන්න අවකාශයක් නැහැ. දැන් අම්මට තාත්තට උවමනාව තිබ්බත් එන්න අවකාශයක් නැහැ කියන්නේ මොකක් නිසාද? දැන් සමහර නෝනල් මහතුරු ඉන්න ළමයි හදන්න හදනවා හදනවා හදන මොකද ළමයි නැහෙනේ නේද? ඒ කියන්නේ ඒ දෙන්නාගේ පිරිමියාගේ සහ ගැහණියගේ උනන්දුව තිබූ පමණින්ම ළමෙක් පහළ වෙන්නේ නැහැ. එහෙම ළමෙක් පහළ වෙන්න නම් ඊට අදාළ කර්ම ශක්තියක් රැස් කරගත්ත කෙනෙක් ජීවී සත්වෙ ඉන්න ඕන. ඒතොර එහෙම කර්මයක් අප විසින් රැස් කරගෙන තිබුණ නිසා තමයි ඒට සුදුසු කර්ම සැකසීමක් වුණාම මව් කුසක් සැකසුණාම අපි එතන උපදින්නේ. එහෙනම් අපිව උපද්දවන ප්‍රධානම බලවේගය මොකක්ද? තණ්හාවයි. ඒකයි කිව්වේ බුදුහාමුදුරු තණ්හා ජනේති පුරිසං කියලා. දැන් සරලව මේ ප්‍රශ්න හතරට දීපු උත්තර හතර ඉස්සෙල්ලා මතක තියාගන්න. ඊට පස්සේ දැන් තණ්හාව විසින් පුරුෂයාව සත්වයා ඉපදුවනේ. ඒ ඉපදුපු සත්වයා හඳුන්වනවා ප්‍රධානව කොටස් පහකින්. සත්වේ කියලා කියන්නේ කොටස් පහක එකතුවකට. මොකද්ද කොටස් පහ? ඒකට කියනවා අපි පංචස්කන්ධය කියලා. මොනවද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කොටස් පහයි. නාම රූප කියලා අපි කොටස් දෙකකට උක බෙදනවා. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ කොටවල් හතර සිතනම් රූප කියලා කියන්නේ කයයි. එතකොට සිතයි කයයි දෙකේ එකතුවට තමයි සත්වයා කියලා කියන්නේ. එතකොට දැන් තණ්හාව නිසා පංචස්කන්ධයේ පහළවීමක් වෙලා සත්වෙක් ඉපදුනා. ඒ ඉපදුන සත්වයාට තියෙන හිත. ওই හිත මොකද විඥානේ. ඒක මොකද වෙන්නේ? එහි මෙහි දුවනවා. චිත්ත මස්ස විධාවති අනිපදිච්ච සත්වයාගේ ඔබම බදුවන්නේ මොකද්ද ඒ හිතයි අර පංචස්කන්ධේ උපාදානය කරගන්න තියෙන මූලික විඥාණය තමයි එහා මෙහා ගමන් කරනවා කියන්නේ. ඊට පස්සේ අහපු තුන්වෙනි ප්‍රශ්නය තමයි කිංසු සංසාරමාපාදි. කවුද සංසාරයට පැමිණියේ කියලා. එතකොට බුදුහාමුදුරු උත්තර දෙනවා සත්තු සංසාරමාපාදි. සසරට පැමිණියේ වෙන කවුරුවත් නෙවෙයි සත්වයා. සසර කියන්නේ මොකද? සසර කියන්නේ සත්වයාට සැරිසරන්නට සංචරණය කරන්නට ඇවිදින්නට තියෙන තැන. සත්වයා කියලා කියන්නේ පංචස්කන්ධයට නම් පංචස්කන්ධයට පවතින්න, ඇවිදින්න, ගමන් කරන්න, එහා මෙහා යන සංචරණේ සංචාරයේ යෙදෙන්න තියෙන තැන් තියෙනවා කීයක්ද? එහෙම තැන් තියෙනවා 31ක්. ඒ තැන් 31ට කියනවා මොනවා කියලාද? එක් 30 තලය කියලා. තල 31ක් තියෙනවා. ඔන්න ඔය තල 31 තමයි සත්වයා උපදින්නේ ඉපදිලා එහෙම යන්නේ. සැරිසරනවා කියන්නේ මොකද්ද? ওই තල 31කින් එකින් එකට මාරු වෙවි එකකට යනවා. ඒකේ කාලයක් ඉන්නවා. එතනින් අයිත් වෙනවා. තවත් තැනකට යනවා. ওই විදිහට මාරු වෙවි උඩහට පහළට ගමන් කර කර ඉන්නේ. ඔක තමයි සසර සැරිසරනවා කියලා කියන්නේ. එහෙම තල 31ක් තියෙනවා. ඒ තල 31 ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. මොකද කොටස් තුන? කාම භූමි, රූප භූමි සහ අරූප භූමි කියලා. කාම භූමිය කාමාවචර ලෝක කියලාත් හඳුන්වනවා. කාමාවචර ලෝක තියෙනවා කීයද? 11ක් තියෙනවා. මොනවාද කාමාවචර ලෝක 11? සතර අපායයි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. එතන 11ක් තියෙනවා. ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල රූප භූමිය කියලා කියනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 16ක් තියෙනවා. අරූපාවචර භූමිය කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට ඒව කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ සහ නේව සංඥා නාසඤ්ඤායතනෙ. ඒතර 16යි 4යි 20යි 11යි 31යි. ඔන්න ඔය තල 31ට අපි කියන සංසාරය කියලා. ඔය තල 31කින් එක එක තලයකට පැමිණෙමින් කාලයක් ඉඳලා එහා මෙහා මාරු වෙවි ඉපදි ඉපදි මැරි මැරි යන එකට තමයි සංසාරේ සැරිසරනවා කියන්නේ. සතර සැරිසරනවා කියන්නේ. එතකොට අපිත් දැන් කොහෙන් හරි තලයකින් මෙහිට ආවා. මේ මනුස්ස භූමියේ අපි ඉපදුනා. කාමාවචර භූමිය ඉපදුනා. ඉපදිලා කාලයක් ජීවත් වෙනවා. ගෙනාපු ආයු ප්‍රමාණය ඉවර වුණාම මොකද වෙන්නේ? මේ තලය අතහැරලා තව තලයකට යනවා. සමහර වෙලාවට ආපහු මේ තලයටම එන්නත් පුළුවන්. සමහර වෙලාවට උඩට යන්නත් පුළුවන්. හැබැයි වැඩියෙන් යන්නේ පල්ලෙහාට. නේද? ගොඩක් අය කරන වැඩ නිසා පල්ලෙහාට යනවා. ඔය විදිහට සැරිසරනවා. කවුද සැරිසරන්නේ මේ තල 31 සත්වයා? එයාට මේ තලතිස් එකේ සැරිසරන්න උපකාර උනේ මොකද්ද? පංචස්කන්ධය. සත්වයාට හරියට මේ පංචස්කන්ධය කියලා කියන්නේ වාහනයක් වගේ. මේ තලතිස් එකේ එහා මෙහා ඇවිදින්න ලැබිච්ච වාහනයක් වගේ. වාහනයක් නැතුව මේක එහෙම යන්න බෑ. දර වාහනයක් නැත්තම් මොකද වෙන්නේ? අර සැරිසරණ එක නවතිනවා. කවුද සැරිසරණ එක නවතින්නේ? සත්වයා සැරිසරණ එක නවතිනවා. සත්වයා සැරිසරණ එක නවතිනවා කියන්නේ මොකද්ද? අර තල 31ට එන එක නවත්තනවා. එන එක නවත්තනවා කියන්නේ මොකක්ද? උපදින එක නවත්තනවා. උපදින එක නැවැත්වුවේ ඇයි? අර පංචස්කන්ධය නැමැති වාහනය උපාදානය කරපු එක. අල්ලගන්න එක නේද? ඒතර කවුරු හරි කෙනෙක් මේ සලතිස්සකේ සංචාරය කරන්නට හේතුව උපකාර වෙන පංචස්කන්ධය නැමැති වාහනය අල්ලගන්න එක නැවැත්වුවොත් අල්ලගන්නේ මොකෙන්ද? අල්ලගන්න එකට කියන තණ්හාව කියලා. ඒ තණ්හාවෙන් අල්ලා ගැනීම නැවැත්වුවොත් සැරිසරන වාහනයක් නැහැ. සැරිසරන වාහනයක් නැත්නම් මොකද අර සසර සැරිසරන්න වෙන්නේ නැහැ. සසර සැරිසරන්නේ නැත්නම් මොකද ඉපදෙන්නේ නැහැ. ඉපදුන් නැත්නම් වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, දුකක් නැහැ. නේද? එහෙනම් මොකද කරන්න ඕනේ? ඔන්න ඔය වාහනේ අල්ලගන්න එක නවත්තන්න. වාහනේ අල්ලගන්න තියෙන කැමැත්ත නවත්ත ගන්න ඕන. ඒතර මේ පංචස්කන්ධයේ නැමැති වාහනය නැවත නැවත බැඳලා අල්ලගන්න එකට කියනොත් උපාදානය කියලා. එතකොට තණ්හාවෙන් පස්සේ තමයි උපාදානයන. තණ්හාව කියලා කියන්නේ පින්නතුනි නිතරම කිසියම් අරමුණක් අල්ලගන්න ස්වභාවය. තණ්හාව කියන වචනේ තේරුම තමයි නිතරම අරමුණක් අල්ලගන්න ස්වභාවය. අල්ලගන්නේ හොඳේවද නරකේවද කියන්න බලන්න. ආ අල්ලගන්නේ හොඳේවද නරකේවද? දැන් ගොඩක් වෙලාට හිතන්නේ හොඳේව කියලා. නමුත් අල්ලගන්න නරකේව අල්ලගන්න. නේද? අල්ලගන්න හින්දා තමයි මතකේ තියෙන්නේ. දැන් ඔය අතන කන් දෙකක් තියෙනවනේ. ওই දෙකෙන් කන් දෙකෙන් ඕන තරම් එක එක ශබ්ද අහලා ඇති. අහපු ශබ්ද ප්‍රධාන කොටස් දෙකකට බෙදලා කියන්න බලන්න. මොනවද අහපු ශබ්ද? හොඳ ශබ්දයි නරක ශබ්දයි. මතකයිද? මතකයි. මතක මොකක් නිසා අල්ලගත්ත හින්දා. නේද? ඔය කනින් අහපු හොඳ ශබ්දත් මතකයි නරක ශබ්දත් මතකයි. ඒ මතකයි කියලා කියන එකේ එක අදහසක් තමයි අල්ලගත්තේ. අල්ලගත්තේ නැත්නම් මොකද මතක නැහැ. ඔය ඇස් දෙකෙන් කොච්චර රූප දැකලාද? ලස්සන රූපක් දැකලාද? කැත රූපක් දැකලාද? මතකයි. මතකයි. ඇයි මතක? අල්ලගත්ත නිසා. නේද? අල්ලගත්තේ නැත්නම් ලස්සන රූපේ මතක හිටින්නේ නැහැ. කැත රූපේ මතක හිටින්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අරමුණු අල්ලා ගන්න ස්වභාවය තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ අල්ලාගත් අරමුණ නැවත නැවත කැමැත්තෙන් ප්‍රාර්ථනා කරගෙන එහිම එල්ලී යන ස්වභාවය තමයි උපාදාන කියලා කියන්නේ. එතකොට පින්වත්නි ඔය විදිහට අපි අල්ල ගැනීම තිබෙනවා ප්‍රධාන කොටස් තුනක්. ඒ කොටස් තුන අපි තේරුම් ගන්න ඕන. ඒ අල්ලා ගැනීමේ ස්වභාවය අනුව තණ්හා වර්ග තුනක් තියෙනවා. මොනවාද තණ්හා වර්ග තුන? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හා කියලා කියන්නේ සරලව කිව්වොත් මේකයි. කාම තණ්හා කියන්නේ කාම ලෝකවල පවතින්නට තියෙන කැමැත්ත. කාම තණ්හා කියන්නේ. භව තණ්හා කියලා කියන්නේ රූප ලෝකවල පවතින්න තියෙන කැමැත්ත. විභව තණ්හා කියන්නේ ඒකට මොකක්ද? රූපයේ තියෙන කලකිරීම දැකලා රූපයත් එක්ක ඇති වෙන එපා වීම තුල ඇති වෙන රූපයක් නැතුව ඉන්න නැත්නම් තේරෙන ඇගේ. රූපයක් නැතුව ඉන්නේ කොහේද? අරූප භවයයි. එතකොට අරූප භවයේහි පවතින තියෙන කැමැත්තට තමයි විභව තණ්හා කියලා කියන්නේ. එතකොට දැන් මං කියුව භව තුනක් තියෙනවා. ලෝක තුනක් තියෙනවා කියන කල තුනක් ප්‍රධාන වශයෙන්. මොනවද ඒ? කාම භව, රූප භව, රූප භව කියලා. එතකොට කාම භවයේ උපදින්නට අවශ්‍ය කරන තණ්හාවට කියනවා කාම තණ්හා, රූප භවයේ උපදින්නට අවශ්‍ය කරන තණ්හාවට කියන භව තණ්හා, අරූප භවයේ උපදින්නට අවශ්‍ය කරන තණ්හාවට කියන විභව තණ්හා කියලා. එතකොට මෙන්න මේ කාම භවය කියන එක පදනම් කරගෙන කාම භවයේ තියෙනවා පින්නතුනේ කාම වස්තු මූලිකව. කාම භවයේ තියෙන්නේ කැමැත්ත ඇති කරන සුළු වස්තු. ඒවට අපි කියන මූලිකව පංචකාම සම්පත්. මොනවද පංචකාම සම්පත් කියන්නේ? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ. ඕක තමයි පංචකාම සම්පත්තිය. ඒතර ඕව යම් තැනක තියෙනවා නම් අන්න ඒව නැවත නැවත ලබා ගැනීම සඳහා කැමැත්තක් ඇති වෙනවා. මේ පංචේන්ද්‍රයන් තුලින් ගනු ලබන අරමුණු වලට ඇති වෙන කැමැත්ත. ඒ කැමැත්තට කියනවා තව නමක්. ඒකට කියනවා සමුදාචාර තණ්හා කියලා. සමුදාචාර තණ්හා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගේ ආයතන වල හැසිරෙන තණ්හා. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ආයතන ඒ ආයතන වල හැසිරෙන තණ්හාවට තමයි සමුදාචාර තණ්හා කියන්නේ. තව විදිහකින් කියනවනම් ඇහැ පිනවන්න, කන පිනවන්න, නහය පිනවන්න තියෙන කැමැත්ත. ඇහැ පිනවන්න තියෙන කැමැත්ත කියන්නේ මොකද්ද? රූප බලන්න තියෙන ආසාව. ශබ්ද අහන්න තියෙන ආසාව. ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්න තියෙන ආසාව. ඒවට තියෙන ආසාව තමයි සමුදාචාර තණ්හා කියන්නේ. ඒතර ඔය කියන තණ්හාව මුල් කරගෙන ඔහොම වයින් නවතින්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රූප මේ භවයේ විතරක් නෙවෙයි. මේ භවයේ බැරි නම් අඩු ගානේ ලබන භවයේ හරි ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙම හිතන අවස්ථා තියෙනවා නේද? මිනේ ආත්මේ බැටන ලබන ආත්මේ හරි එකතු වෙවුවා කියලා කියන්නේ. අන්න ඒ වාගේ ඒ රූපේ ඊළඟ භවයේදී කැමති ඒ කැමති වෙලා ඒ රූප ලබා ගැනීමට අවශ්‍ය කරන විදිහට ආපහු වැඩ කරනවා. අන්න ඒ තවත් මුල් කරගෙන ඇති කරනු ලබන තණ්හාවට කියනවා වට මූලික තණ්හා කියලා. ඔන්න වචන දෙකක් තෝදාන. මොකද වචන දෙක තණ්හා වර්ග දෙකයි. සමුදාචාර තණ්හාවයි වට මූලික තණ්හා. වට මූලික තණ්හා කියන්නේ නැවත භවයකට යන්නට හේතු වෙන විදිහ කර්ම රැස් කරන්න තියෙන කෙනා. එතකොට සාමාන්‍ය එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සතුරු කරන්න තියෙන කැමැත්ත තමයි සමුදාචාර තණ්හා කියන්නේ. හැබැයි ඔය කියන සමුදාචාර තණ්හාවෙනුයි වට්ටමූලික තණ්හාවෙනුයි මොකද වෙන්නේ? අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා වර්ග තුනම වර්ධනය වෙනවා. ඒතර සමුදාචාර තණ්හාවම තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ තවත් තැන්වලදී සඳහන් කරලා තියෙන්නේ තණ්හා හයක් විදියට. හයි මේ ආවුසෝ තණ්හා කාය. තණ්හා වර්ග හයක් තියෙනවා. මොනවද තණ්හා වර්ග හය? ඒකට කියනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා තණ්හා වර්ග රූප බලන්න තියෙන ආසාව රූප තණ්හා. සද්ද අහන්න තියෙන ආසාව සද්ද තණ්හා. ඒ විදිහට තණ්හා කියලා කියන්නේ මේ අරමුණු පරිහරණය කරන්න තියෙන කැමැත්ත. ඒ කැමැත්ත මුල් වෙලා මේ ඉන්ද්‍රයන් පදනම් කරගෙන ඉන්ද්‍රියන් ඇසුරෙහි ක්‍රියාත්මක වන තණ්හාව තමයි සමුදාචාර තණ්හාව. ඒ තණ්හාවෙන් යුක්තව ගනු ලබන අරමුණු අරගන්න එක නවතින්නේ නැතුව නැවත නැවත ඒව ලබා ගන්න තියෙන කැමැත්ත තමයි වට්ටමූලික තණ්හා කියලා කියන්නේ. නැවත සසරකට හේතු වන්න විදිහට කර්ම රැස් කරන්නට මුල් වෙන තණ්හාව තමයි වට්ටමූලික තණ්හා. ඉතින් ඔන්න ඔය විදිහට නැවත සසරකට එන්නට හේතු වෙන විදිහේ කර්ම රැස් කරගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා උපදිනවද නැද්ද? උපදිනවා. එහේ උපදින හේතුනේ මොකද්ද? අරම කර්ම රැස් කරගෙන ඉඳීම. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ තණ්හා ජනේති පුරුෂං. පුරුෂයා උපදවන්නේ මොකක්ද? අන්න තණ්හාවක් කර්ම රැස් කෙරෙilla තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම සැකසීමක් තිබුණ නැත්තම් උපදින්නේ නේද? තණ්හාවෙන් කර්ම රැස් කරලා තිබ්බේ නැත්තම් උපදින්නේ. එතකොට කර්ම රැස් කරපු නිසා තමයි උපදින්නේ. එහෙනම් ඔබ අපි හැමෝම මේ ලෝකෙට ඇවිල්ලා යම් කිසි දුකක් හරි සැපක් හරි විඳිනවා නම් විඳින්න ප්‍රධානම හේතුව තමයි ඔබ විසින් රැස් කරගන්නාලද කර්ම ශක්තිය. තණ්හාව පදනම් කරගෙන රැස් කරගන්නලද කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තියට බාහිර සමාජයේ එක්කෙනාගේ පුද්ගලයන්ගේ අඩු වැඩි වශයෙන් දායකත්වයේ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. නමුත් මේ ලෝකයට ඔබ පැමිණීමේ මූලික වගකීම ඔබ සතුයි. වෙන කාටවත් පවර්ලා දුක් කියන්න බෑ. එහෙනම් මේ ලෝකයේ පැමිණීම නිසා ඔබ යම් කිසි දුකක් වේදනාවක් විඳිනවා නම් ඒ සකල විද දුක් වේදනාවන්ට වග කියන්න ඕන ඔබයි. වෙන කවුරුවත් නෙවෙයි. මොකද ඔබ විසින් එහෙම කර්ම රැස් කරගත්ත නිසා තමයි ඔබ මේ භවයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම රැස් කරගත්තේ නැත්නම් ඔබට මේ භවයට එන්නේ නැහැ. එන්න උපමාවක්. එන්න අවස්ථාවක් නැහැ. හැකියාවක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් එහෙම භවයට ආපු සත්වයාගේ හිත නිතරම එහෙ මෙහෙ දුවනවා. කොහෙද දුවන්නේ? අර ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රියන් මුල් කරගත්ත අරමුණු පසුපස්සේ දුවන්න ගන්නවා. ඒ අරමුණු වල අසන්තුෂ්ත වෙනවා. අරමුණු කොච්චර පරිහරණය කළත් ඒවෙන් සීමාවකට යන්නේ නැහැ. ඒ සීමාවක් යන්නේ නැති නිසා නැවත නැවත ඒව කැමති වෙනවා. නැවත නැවත කැමති වෙලේව නැවත නැවත ලබා ගන්නට අවශ්‍ය වෙන විදිහට පංචස්කන්ධයේ උපාදානය ඇති කර ගන්නවා. පංචස්කන්ධයේ උපාදානය ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අන්න එයා නැවත සත්වයක් විදිහට පහළ වෙනවා. සත්වයක් විදිහට මේ ලෝකේ පහළ වුණොත් මොකද වෙන්නේ? එහෙම පහළ වෙච්ච සත්වයාට තියෙන ප්‍රධානම බය තමයි මොකද්ද? සසර බය. මේ සංසාරේ ඉපදෙන්න වීම නිසා තමයි අපි අප්‍රමාණ ජාති දුක් වලට ගොදුරු වෙලා තියෙන්නේ. අපිට දැන් අමතක වුණාට ඉපදෙන කාලෙදී අම්මාගේ මව් කුසේ ඉඳි මොනතරම් දහ දුක් වෙනගෙන ඉන්නේ නැද්ද? වචනෙන් කියා නිම කරන්න බැරි අප්‍රමාණ දුක් හන්දරාවක් අම්මා විඳින දුකට අමතරව දරුවා විසින් කුස තුල දරුවා මෝරනකොට කොච්චර අමාරුවෙන් ඉන්නේ. හිතන්න පුංචි තැනක වකුටු වෙලා ඉන්නවා කියන එක මාස ගානක් ලේසි වැඩක්ද? අපිට ඒක දැන් දැනුනේ නැතුණාට ඒ තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් මොනතරම් අපහසුවෙන් අසීරුවෙන්ද ඒ වගේ ඉන්නේ. එහෙම ಜಾති දුකට ගොදුරු වෙලා දුක් වින්දා. එච්චරද නෑ. ඉපදුනාට පස්සේ වයසට ගිහිල්ලා මොනතරම් දුක් විඳිනවද? නේද? දැන් දැන් අපි කොච්චර අත්විඳිනවද? අගේට තිබිච්ච ඇස් දෙක නොපෙනී යනකොට ඔබට දැන්ම තේරෙනවා ඇතිනේ. අගේට තිබිච්ච දත් හරෙන් මෙහෙන් ගැලවි ගැලවි වැටෙනකොට අගේට තිබිච්ච කොණ්ඩෙ තනින් තන සුදු වෙනකොට හැම රැලි වැටෙනකොට උස්සපු අත පාත් කරගන්න බැරි වෙනකොට අඩිය තියන්න ගිහිල්ලා තියයි වදින්න තු වෙන තැන් වල වදිනකොට ඔබට තේරෙන්නේ ඇති කොච්චරනම් අමාරුවක් අපහසුවක් ඒ විතරද විවිධ ලෙඩ රෝග බලන්න මොනතරම් අප්‍රමාණ දුක් සංතරාවල් තියෙන ලෙඩ රෝග වලට ගොදුරු වෙලා ඒවා මොනතරම් අනතුරුදායක දැන් ඔබ බොහොම හොඳින් ඉන්න පුළුවන් ලෙඩක් දුකක් නැතුව තමන්ගේ වැඩ ටික කරගෙන ඇවිද ඉඳලා කියලා ඉන්න පුළුවන්. මෙහෙම ඉන්න ඔබට සහතිකයක් දෙන්න පුළුවන් ද හෙට මම පැරලයිස් වෙන්නේ නැහැ කියලා. අංශභාග රෝගේ හැදිලා උඩුබැලි අතර ඉන්න උනොත් මොකද කරන්න වෙන්නේ? කරන්න වෙන එකම දේ පුළුවන් කාලේ කරපු දේ ගැන හිත හිත ඉන්න එක විතරයි. එහෙම හිතට නැගෙනකොට හිතට නැගෙන්නේ බහුතරයක් කරපු අපරාධ නම් නරක නම් නොපනත්සන්න මොන තරම් භයක්ද ශෝකයක් වේදනාවක් ඒ කෙනාට ඇති වෙනවා මෙන්න මේ භය හොඳට හිතට ගන්න මේ தത്വයට ඔබට ගොදුරු වෙන්න සිද්ධ වුණේ මේ භයංකර සංසාරයට නැවත පැමිණීම නිසාමයි එහෙනම් යලි යලිත් මේ සංසාර ගමන පැමිණිලා සසර දික් කරගන්න තියෙන උනන්දුව අතහරින්න මේ සසර සැරිසරන්න තියෙන උනන්දුව අතහරින්න ඒ සංසාර සසර සැරිසරන්නට උපකාර වෙන වාහනය එවත් පංචස්කන්ධයේ තියෙන උපාදානය අතහරින්න එහෙම උපාදානය අතහැරියොත් ඔබට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පින්නතුනේ මෙන්න මේ කාරණා ටික පිළිබඳව තමයි අවධාරණයෙන් කරුණු පැහැදිලි කළේ. ඉතින් ඒ අසා අර දේවතාව අතිශයින් සතුටටපත් වුණා කියලා සූත්‍ර අවසානයේ සඳහන් කරලා තිබෙනවා. කල් වේලා ගත වෙච්ච නිසා මීට වැඩිය බණ කියන වෙලාව නැහැ. මේ හැමෝම හොඳින් බණ අහගෙන සිටිය. ඒ හිතේ දරාගෙන හොඳ ජීවිතත් සංසාර ගමන කෙටි කරගන්න පුළුවන් විදිහට හදාගෙනවත් වීමයි කළ යුතු වන්නේ. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු හොඳට අහන් හිටියද බලන්න. මොකද්ද මං කියලා දුන්න සූත්‍රේ නම් පඨම ජනේති සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට දේශනා කළේ. ජනේත කියන වචනේ තේරුම උපද්දවනවා කියන එක. උපද්ද වීම පිළිබඳව කරන ලද පළවෙනි දේශනාව නිසා පඨම ජනේත කියන වචනේ යොදලා තියෙනවා. දේවතාවෙක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කීයක් ඇහුවද? හතරක් ඇහුවා. මොකද පළවෙනි ප්‍රශ්නේ මේ ලෝකේ සත්වයා උපද්දවන්නේ කවුද? කිංසු ජනේති පුරිසං. ඊට පස්සේ අහුව දෙවෙනි ප්‍රශ්නේ එහෙම ඉපදිච්ච සත්වයාගේ ඔබ මොබ දුවන්නේ මොකක්ද? කිංසු පස්ස විධාවතේ කියලා ඊට පස්සේ ආපහු තුන්වෙනි ප්‍රශ්නේ අහුව කිංසු සංසාර මාපාදි සංසාරයට පැමිණියේ කවුද කියලා අහුවා. ඊට පස්සේ හතරින් ප්‍රශ්නේ එහෙම සංසාරයට පැමිණියේ කෙනාට විඳින්න වෙන මහත්ම ලොකුම බය මොකක්ද? කිංසු තස්ස මහ භයයි. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකයට සත්වයාව පමුණුවන්න හේතු වන ප්‍රධානම දේ තමයි මොකද්ද? තණ්හාව. තණ්හා ජනේති පුරුෂං. එහෙම තණ්හාව තමයි සත්වයා උපද්දවන්නේ. ඒ උපද්දවපු සත්වයාගේ ඔබම ඔබ දුවන්නේ එහා මෙහා දුවන්නේ මොකද්ද? සිත. සිත අරමුණු පස්සේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පස්සේ දුවමින් ඒවයි ඇලෙන්න ගන්නවා. ඒව නැවත නැවත අපේක්ෂා කරනවා. ඒව නැවත නැවත අපේක්ෂා කිරීම තුළ පංචස්කන්ධේ උපාදානය කරනවා. පංචස්කන්ධේ උපාදානය කරා මොකද වෙන්නේ? සත්තු සංසාර මාපාදේ. සත්වයා කියන්නේ පංචස්කන්ධේ. පංචස්කන්ධේ උපාදානය කරපු එක්කෙනා සත්වයා කියනවා. පංචස්කන්ධ උපාදානය කරපු ගමන් සත්වයා සසරට පැමිණෙනවා. ඒතර මං කිව්ව සසර කියන්නේ මොකද්ද කියලා. සැරි සරණ තැන. එහෙම සැරි කරන්න පුළුවන් තැන් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවාද ඒ? කාම භව, රූප භව, අරූප භව කියලා. ඒ තුනම කොටස් වශයෙන් ගත්තොත් කොටස් කීයකින් යුක්තයිද? 31කින් යුක්තයි. එක් 30 තලය කියලා කියනවා. මෙන්න මේ 30 තලයේම සැරිසරන්නට උපකාර වෙන වාහනය තමයි මොකද්ද? පංචස්කන්ධ. පංචස්කන්ධේ උපාදානය කරගත්තොත් මමත්වයෙන් අල්ලගත්තොත් ඔය කියන තල 30කේ ඉපදි ඉපදි මෙරි මෙරි දිගට. ඉතින් එහෙම ඉපදි ඉපදි මෙරි මෙරි යනවා කියන්නේ එයා සසරට පැමිණි කෙනෙක්. එතකොට එහෙම පැමිණි එක්කන සසරට පැමිණි එක්කනට විඳින්න වෙන මහත්ම භය මොකද්ද? සසර දුක. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්වලට ගොදුරු වෙන්න වෙනවමයි. එහෙම ගොදුරු වෙන්න උනේ අම්මගේ තාත්තගේ දෝෂයක් නිසාවත් අදෘශ්‍යමාන දෙවියෙකුගේ බලවේගයක් නිසාවත් නෙවෙයි අප විසින්ම ගොඩනගා ගන්න ලද කර්ම ශක්තියට අනුව. එහෙනම් පුළුවන් තරම් අපි උත්සාහවත් වෙන්න ඕන මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට ගොදුරු වන අරමුණු වල නොබැඳී ඉන්න සමුදාචාර තණ්හාව අඩු කරගන්න ඕන. එහෙම නොබැඳී ඉන්න තරමට ඒව නැවත නැවත ලබා ගැනීමට තියෙන කැමැත්ත හෙවත් වට්ටමූලික තණ්හාව පුරු කරගන්න පුළුවන්. වට්ටමූලික තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ? වට්ටමූලික තණ්හාවට තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. වට්ටමූලික කියන එකේ තේරුම මොකද්ද? සසරට උපකාර වන තණ්හා. එතකොට සසර කියන්නේ කාම භවය නම් කාම භවයට උපකාර වන තණ්හාව බඩු කරන්න ඕන. රූප භවයට උපකාර වන තණ්හාව බඩු කරන්න ඕන. අරූප භවය උපදින්නට හේතු වෙන තණ්හා ඔබ අඩු කරන්න. අන්නේ තණ්හා අඩු කරන තරමට ඔබට ඒ භවයට එන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා. ඒ ඉඩ කඩ අඩු වෙන තරමට උපදින්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. උපදින්න තියෙන ප්‍රමාණය අඩු වෙන තරමට වයසට යන්න ලෙන තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ ප්‍රමාණය අඩු වෙන තරමට දුක් විඳින්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් දුක් විඳින්න තියෙන ප්‍රමාණය අඩු කර ගැනීමේ වගකීම තියෙන්නේ ඔබටයි. එය මේ මොහොතේ ජීවත් වෙන හැම මොහොතකදීම ඔබ විසින් පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. අන්න ඒ සඳහා අප්‍රමාදී වෙන්න ඕන. අරමුණු පරිහරණය කරනකොට ඒවයි ආදීනව දැකලා ඒවයි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඒවයි හානිකර ස්වභාවයන් තේරුම් අරගෙන ඒවා අතහරින්න ඔබ පුරුදු වෙන්න ඕන. නැවත නැවත ඒව ප්‍රාර්ථනා කරන්න ගිහිල්ලා කර්ම රැස් කරගෙන කෙලෙස් උපදවාගෙන කටයුතු කරන්නේ නැතුව පුළුවන් තරම් කෙලෙසුන්ගෙන් ඈත් සිහියෙන් නුවණින් වාසය කරන්න උත්සාහවත් වෙන්න ඕන. එහෙම වෙන තරමටයි නිවනට සමීප වෙන්න පුළුවන් වෙන්නේ. එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා මේ උතුම් කුසල් බලෙන් හැමත හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා